අනුගත වීම වෙද්දී ආයේ විග්‍රහය කතාව නැහැනේ. දැන් අපට ඕනත් තමාව තහවුරු කරන්න තව විග්‍රහයක්නේ. ඉතින් දැන් මූලිකම කාරණාව කල්යාණ මිත්‍රයන් නැමීම නම් ඒ කාරණාව වෙන්නේ නැත්තම් ඉතින් ඒ එක්ක සිදුවෙන වැඩපිළිවෙල කියන කාරණාව සිදුවෙන්නේ නැහැ නේද එහෙනම්. ඉතින් එයාට තේරෙන්නේ මේ ධර්මයේ උණුසුමක් වන් නැති කෙනාට තේරෙන්නේ මොකද්ද මේක මහා මුලා කරන්නේ මෝහ ධර්මය. නේ මාගන්ටි කියනවා. මේක මහා මෝහ ධර්මයක්. මේ සමහර අය ඉන්න දිට්ඨි විසුද්ධියට පැමිණිච්ච. මට නම් තේරෙන්නේ මම නම් මේක අතිශයින්ම මුලා ධර්මයක් කියලා මට හිතෙන්නේ. මාගන්ටි කියනවා. එතකොට බලන්න එහෙනම් පින්වතුනි මේ ඕනම කෙනෙක් ඕනම කෙනෙක් läග ගන්න කැමති. දැන් බුදුරණවහන්සේ පෙන්වන ධර්මය දැන් läග ගන්නව නැකේ තව කෙනෙක් කියන ගුණ හුසමනට විනාශයක්නේ පැනවෙන්නේ නේ. ඒ දැන් එක තැනකින් විනාශයක් වෙනවා තව තැනකින් ස්ථිරත්වයක් යනවා. සාසතත්වය. තව එකකින් උච්ඡේදය තව එකකින් සාසත භාවය. ওই දෙකට නියන්නේ. ඒ දැන් අපේ මොනවා හරි දෙයක් තියෙනවා ආ ඒකත් එක්ක තමයි ඉන්නවනේ ආත්ම ආත්මවාදය. ඊළඟට නෑ නෑ ඔක්කොම නැති වෙලා යනවා. තියනවා කියන පැත්තෙන් බල. ඔන්න ඔය දෙකත් එක්ක නේද මේ ලෝකේ තනි කරම සම්පූර්ණයෙන් ඉන්නේ. läග ගන්න ඕනකමත් එක්ක. හැබැයි බුදුරණවහන්සේගේ දර්ශනේ ධර්මයේ පෙන්වන කාරණා එහෙම එකක් නැහැ. ඉතින් එහෙම එකක් නැති නිසා මේක මූලා ධර්මයක් නේද? දැන් ඔබට මතකද අර ආවටනී මායාව කියලා කියන්නේ? ඒ දැන් මේ කියන කාරණාව එක්ක මේ ලෝකයේ ලෝකය බලනකොට ඒක නිකන් අර හිතන්නත් බෑ. ඒක නිකන් ඒ කියන්නේ අර අමුතු මුලාවක්. ඒකයි සමාජයේ සම්මත වුණේ මේක ආවටනී මායාවක් කියලා. සමාජයකට හේතුනේ ආවටනී මායාවක්. ඇයි? ඒ ආවට්ටනී මායාව කියලා කියන්නේ කෙනෙක් සූක්ෂම විදිහට අහු වෙනවා කියන එක. එදින ලෝකයේ ඉන්න තැනදී මේ ලෝකයට ඒක අවශ්‍යයි. නමුත් මිනිස් අහු වෙනවා. මොකද අහු වෙන්නේ? අන්න ඒ ඒ වගේ තමයි අහු වෙන්නේ. අහු වෙන්නේ මොකේද අහු වෙන්නේ? අහු වෙන්නේ බෝධියට. බෝධිය අත්දැකීමක් නෙමෙයි. දැන් අපි අත්දැකීමකටයි ලබන්නේ. බෝධිය කියන කාරණාව විතර වීම. අන්න ඒකයි මේක සම්පූර්ණ නැමීමේ කෘත්‍යයට අයිති වෙලා තියෙන්නේ. ඇයි කෙනෙකුට කෙනෙකුට වෙන්ව කතා කරන්න බෑ කෙනෙකුට වෙන්ව කතා කරන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරණවහන්සේ වෙන්නපු වචන ටික. ඒ එක පිළිහිටලයි කතා කරන්න තියෙන්නේ. කෙනෙක් හිටියොත් ධර්මය අහන්න කැමති එයාට විග්‍රහ කරලා දෙන්න පුළුවන්. එච්චරයි. පැහැදිලි කරලා දෙන්න පුළුවන්. නැත්තම් පින්නම කතා කරන්න බෑ. නිස්සද්ද වීම විතරයි. ඉතින් මෙයාට සාධාරණයි නේද? මාන්නම් හඟින්නේ මේක මේ මහා මෝහ විශාල මෝහ ධර්මයක් කියලා. මට නම් මේක හැංගෙන්නේ මං හඟින්නේ. මේ කියන කාරණා. ඒ දිට්ඨියක් සුතයෙන් දිට්ඨියේ ඥානියෙන් සීලබ්බතයෙන් කියන්නේ සීල හික්මෙන් වැඩපිළිවෙලින් පිරිසුදු වෙන්නෙත් නැහැ කියනවා. ඒව නැතුව පිරිසුදු වෙන්නෙත් නැහැ කියනවා. මේක මහා මුලා කරන ධර්මයන්නේ. ඔන්න ඊළඟට බුදුරණවහන්සේ වදාරන කාරණාව දිට්ඨින්ච නිස්සාය අනුපුච්චමානෝ සමුග්ග හීතේසු පමෝහ පමෝහ මාග ඊතෝච නාදක්කි අනුම්පි සංඥං තස්මා තුවං මෝමු හතෝ දහාසි ඔන්න බුදුරණවහන්සේ පෙන්නනවා මේ දිට්ඨියක් ඇසුරු කරමි මොකද්ද දිට්ඨිය කියන්නේ මොකද්ද දකින විදිහක් ඈ හොඳට තේරුම් ගන්න ඈ නැත්නම් අපිට මේ මේ පට ලැබෙනවනේ අර මි අපල දිට්ටි දිට්ටි දිට්ටි කියලා එනකොට මතක් මතක් වෙන්නේ. මීචා දිට්ටි අපි මියන්නකොත් මුලට දාගෙන කතා කරන්න යන්නේ. එච්චරට අමතක වෙනවා. දිට්ටි කියනකොට මේ දකින්න විදිය. දකින්න විදිය නැති කවුරුත් ඉන්නවද? එහෙනම් ඒ ගහක් නේ. ගහක් දිට්ටියක්. ඒ වට දකින්න විදියක් නැහැ නේ. ඒවා අජීවීනේ. නේ? දකින්න විදියක් නැති කෙනෙක් කවුරුත් නැහැ නේ. ඒ කියන්නේ දිට්ඨිය නැති කෙනෙක් ඉන්නවද? දකින්න විදියක් නැති කෙනෙක් නෑ. එහෙනම් අජීවීය ඒ කට්ටිය. නැත්නම් මලකුණක්. නැත්නම් ගහක්. එහෙනම් දකින්න විදියක් එක්කනේ වෙන්නේ. එතකොට මේ දකින්න විදියක ඇසුරු කරලා. එහෙනම් දකින්න විදියක ඇසුරු කළාද නැද්ද? දකින්න විදියක ඇසුරු කළා නේ. මේ දකින්න විදියක ඇසුරු කරන්නේ. දකින්න විදියක් ඇසුරු කරගෙන දැන් ඒකේ ලැබගෙන ඉන්නේ. නැවත නැවත ප්‍රශ්න කරා. මොකද්ද? අනුපුච්ච මානෝ නැවත නැවත ප්‍රශ්න කරන්නේ. මේ දකින්න විදියක ඇසුරු කරන්නේ. දැඩිව ග්‍රහණය කර ගැනීම. එතකොට දැන් මොකද දැඩිව ග්‍රහණය කර ගැනීම කෙරෙහි මහ මුලාවකට පැමිණෙච්ච නිසා. ඔබ මේ විදිහට මේ දකින්න විදියක් ඇසුරු කරමින් නැවත නැවත ප්‍රශ්න කරමින් ඉන්නේ මේ දැඩිව ග්‍රහණය කර ගනිමින් දැඩිව ග්‍රහණය කර දැඩිව ග්‍රහණය කර ගැනීම මොන හරි ඒවත් මොකක් හරි ඉදිරියලා තියෙනවනේ. අන්නේ කෙරෙහි මහා මුලාවකට පත් වෙලා ඔබ ඔය විදිහට නැවත නැවත ප්‍රශ්න කරන්නේ. එතකොට ඔන්න බලන්න මේ අර මම ඔබට හැම වෙලෙම කියන්නේ ස්වාධීන චින්තනයක් නැහැ කියන එක. ස්වාධීන චින්තනයක් නැහැ මට මං වැදගත් වෙලා නැහැ හැම වෙලෙම හිතට දාස වෙලා දකින්න විදියකට දාස වෙලා ඒ ඒක ඒක ඒකට දාස වීම නිසා තමයි නැවත නැවත ප්‍රශ්න කරමින් අර ග්‍රහණය කර ගැනීම කෙරෙහි මහ මුලාවකට පත් වෙලා ඉන්නේ. බුදුරණවහන්සේ පෙන්නනවා මොකද්ද? ඊතෝච්ච නාදක්ඛී අනුම්පි සංඥා අන්න ඒ කෙනාට කියන ඔන්න තේරුම් ගන්න. ඔබ මෙහි කියන්නේ මේ ධර්මයේ, කියන්නේ බුදුරණස් දේශනා කරන ධර්මයේ. ඔබ මෙහි පුංචියෝ හඳුනා ගැනීමක් ඔබ දකින්නේ නැහැ කියනවා. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? සා බුදුරණවහන්සේ දේශනා කරන ශාසනයේ උන්නුසුමවත් නැහැ. උන්නුසුමවත් නැහැ කියන එක. මේ බලන්නකෝ. අනුම්පි සංඥා. ඒ කියන්නේ හඳුනා ගැනීම වචනෙන් දෙන්නේ අනිත් එක. නිකන් ඥානීය වචනයකින් නෙමෙයි දෙන්නේ. හඳුනා ගැනීම වචන ඉතින්. ඔබට මේ ධර්මයේ මේ මේ ඊතෝ මෙහි තියෙන මේ පුංචි හඳුනා ගැනීමක්වත් දකින්නේ ඔබ. පොඩ්ඩක්වත් නැහැ. තස්මාතුහ මොහම ඊළඟට බුදුරණවහන්සේ වදාරනවා ඒ නිසාමයි තෝ මේ ධර්මයේ මෝහ ධර්මයක් ලෙසටම දකින්නේ. නුඹ ඒ නිසාමයි මේ ධර්මය මෝහ ධර්මයෙන් ලෙස මුලා කරන ධර්මයක් ලෙසටම දකින්නේ. ඇයි දැන් බලන්න යමෙක් දිට්ඨියක් ඇසුරු කරගෙන නැවත නැවතම තාර්කික බව ප්‍රශ්න කරන බව තියෙන එකත් එක්කනේ. ප්‍රශ්න කරන්න තාර්කික විදිහට අමුතු ඇයි ඒ ඒ අර මොකක් හරි දිට්ඨියක් ඇසුරු කරගෙන ඒකේම මුලාවටපත් වෙලා ඒකම ග්‍රහණය කර ගැනීම යෙදিলা මහා මුලාවකට තමයි නැවත නැවත ප්‍රශ්න කරමින් ඉන්නේ. ඇයි අර ඒකේ තියෙන මේ යෙදීම එක බලන්නේ නැහෙනේ. තමා කියන එක තහවුරු වෙන විදිහට ඉදිරිය තියෙන්නේ. හොඳට තේරුම් ගන්න. ඒ වගේ જાතිය කොයි වගේ අයද? ඒ වගේ જાති අය තමයි මෙහි කිසිම මේ කියන්නේ ශාසනය කියන වචනයක් කතා කරන දෙයක් නෑ. අනුම්පි සංඥාන්වත් නෑ කියන. කියන්නේ මේ සංඥා අනුක් කියන පුංචි හඳුනා ගැනීමක්වත් නෑ කියනවා මේ ශාසනය. සිවුරුදාගෙන ඉඳි මහා තාර්කික බව තේරෙයි. හැබැයි මොකක් එක්කද? දිට්ඨියක එකතු වෙලා සීලබ්බතේ එකතු වෙලා ඥානයක එකතු වෙලා මොනවා හරි එකතු වෙලා. දිට්ඨි නිසාය. ඒත් එකතු වෙලානේ ඔහොම නින්නේ. මහා මේක තාර්කික වගේ. නමුත් මේ මෙහිම ඉන්නේ යාලා. එයාලට සාසනීය උන්නුසුමක්, ඒ කියන්නේ ඥාන කතාවක් නෙමෙයි ඈ. ඥාන කතාවක් කතා කරන්නේ. ඒක ඒ වචනේවත් දාන්න හොඳ නැහැ. සංඥා කියන අනු අනුමාත්‍ර සංඥාවක්වත් දකින්නේ නැහැ කියන්නේ. හොඳට තේරුම් ගන්න. ඒ නිසා මේ මුලාවන දෙයක් කියලා කියන්නේ. මුලා කරන දෙයක් කියන කාරණාවෙන් මොහොම ධර්මය කියලා කියන්නේ අන්න ඒ කට්ටියට. දිට්ඨියක් නිස්සය කරගෙන අන්න ඒකේ යෙදීමේ ඉන්න නිසා. හොඳට තේරුම් ගන්න. ඔය ගොඩාක් ඔය අද ගොඩාක් මේ අයගේ තියෙන ප්‍රශ්නේ තමයි යන්නෝක. මොකක් හරි එකක් රිංගගෙන ඉන්නවා. ගොඩාක් රිංගගෙන ඒ දිට්ඨිය අසුරු කරගෙන මොන ප්‍රශ්න? ඊළඟට ප්‍රශ්න කියන්නේ තාර්කික සමාජීය කියන්නේ දැන් සමාජය තුළ විවිධ පැති ඔස්සේ බලන්නේ. ඇයි මේ ඊතරම් ප්‍රතිපදාව නැහෙනේ? ඇලගෙන ඉන්නේ. ඒක නිසා ඉතින් එහෙම ඉන්න අයට දැනගන්න අඩුම තරමේ ඥානීය කතාවක් නෙමෙයි අනුම්පි සංඥාවක්වත් මිහි නෑ. එහෙමවත් නෑ. නිකන් සිවුරක් ඇඟේ තියෙයි. මොනවා හරි තියෙන නිකන් කටවාචාලකමට කියවයි. එච්චරයි. එතනින් එහෙම දෙයක් නෑ. දිට්ඨිය නිශ්චය කරගෙන තියෙන්නේ. මොකද දිට්ඨියෙන් සුතියෙන් ඥානයෙන් සීලබ්බතයෙන් කිසි දෙයකින් පිරිසුදු වෙන්නේ නැහැ. ඒව නැතුව පිරිසුදු වෙන්නේත් නැහැ. ඒ වගේම ප්‍රසිද්ධ වෙන්නෙත් නැහැ. ඊතර වීම ප්‍රායෝගික වෙන්නට ඕනේ. මොකක් හරි දෙයක läග ගන්න නම් විග්‍රහයක් තියෙන්නේ. එතන මේ ශාසනයේ උණුසුමක්වත් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා ඔබට ඔක මෝහ ධර්මයක් කියලා ඊයේ දෙන්නේ කියනවා බුදුරන් වහන්සේ මාගන්ධියට පැහැදිලි කරනවා.